ශාසනාව ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙනි වෙසක් මහෝත්සවය නිමිත්තෙන් ජාතික ගුවන්විදුලියේ ආගමිකංශයේ විසුරුවහන් ලබන වෙසක් ධර්මදේශනා මාලාවේ පළමු වන ධර්මදේශනාව ගෞරවනීය දේශකයන් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතී අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ කොළඹ 8 චන්ද්‍රිකාමාවතී ඥානාලංකාර භික්ෂු බෞද්ධ මධ්‍යස්ථානය තුළු විහාරගණයේ අධිපති අමරපුර ශ්‍රී සද්දම්ම වංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මහෝපාද්‍යය සද්ධර්ම වාගීස්වර ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බොරළේ අතුල නායක ස්වාමීන් වහන්සේ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 වාසනාවන්ත පින්වත බණහන වෙලාවයි ගුවන් විදුලි ශේස්ත්‍රයේහි මහගෙදර හැටියට සඳහන් කරන්නට පුළුවන් ගුවන් විදුලි සංස්ථාව මගින් සියලු පින්වතුන්ලා ඒකරාශී වෙලා වෙසක් උත්සවය අරමුණු කරගෙන ධර්මදේශනා පින්කම් මාලාවක් ආරම්භ කරන්නට යෙදුණා ඒ උතුම් ධර්මදේශනා පින්කම් මාලාවෙහි සමාරම්භක ධර්මදේශනාව පැවැත්වීම සඳහාවෙන් කළ ආරාධනය ශාසනික ගෞරවයෙන් ශාසනික දයාවෙන් කළ ආරාධනය ඇරයුම මා සතුටින් භාරගත් ආයුරා රෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා තම තමන් කරන කියන සියලු යහපත් පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් දලදා වහන්සේගේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය තුලින් හැමතෙම සිතක් ශාන්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනෝ ප්‍රාර්ථනා කරනෝ විශේෂයෙන් අවුරුදු 96ක් එක දිගට මේ ධර්ම දේශනා පවත්වලා තිබෙනවා එතනදී මේ සඳහා කැපවෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේවා වැඩි දියුණු කරන්න, මේවා ආරක්ෂා කරන්න, නිර්මාණශීලී අදහස් උදහස් ඉදිරිපත් කරන්න විශාල පිරිසක් එකමුතු වෙලා එකට කටයුතු කළා. සා වර්තමානයේ මේ සියලු කටයුතු හොඳින් සිදු කරගෙන යන්නට හොඳ නායකත්වයක් ලැබිලා තිබෙනවා ඒ අපේ ආචාර්ය ජගත් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ මහත්මයා අපේ ආගමිකංශ භාරව කටයුතු කරන උපාලි මහත්මයා ඇතුළු කොට සියලුම සේවක මණ්ඩලයට නිලධාරි මණ්ඩලයට සැමටම ආයුරාෝග්‍ය ආදී භාග්ය සම්පත් සැලසීවා කියලාම ආශිර්වාද කරනෝ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මම මාත්‍රිකාවට ගත්තේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ චරිතය තුල තිබිච්ච නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ප්‍රමාණ ගුණ සමුදායන්ගෙන් විඳක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මිනිසාගේ මනස ලස්සන වෙනකොට, निराවුල් වෙනකොට, හැඩ වෙනකොට සිතුවිලි කොච්චර ලස්සනද හැඩද කතාබහ ලස්සන වෙනකොට ලෝකෙ කොච්චර ලස්සනද වචනේ කොච්චර ලස්සන වෙනවද ක්‍රියාකාරකම් ලස්සන වෙනකොට හැඩ වෙනකොට පිවිතුරු වෙනකොට කොච්චර ලෝකෙ කොච්චර ලස්සනද බලන්න කොච්චර හැඩද ඒ වගේම සිතුවිලි අවලස්සන වෙනකොට ලෝකෙ කොච්චර අවලස්සන වෙනවද බලන්න. කොච්චර කැත වෙනවද බලන්න. කොච්චර විනාශ වෙනවද බලන්න. කතාබහ අවලස්සන වෙනකොට කැත වෙනකොට ක්‍රියාකාරකම් නපුරු වෙනකොට අවලස්සන වෙනකොට කැත වෙනකොට ලෝකෙ කොච්චර අවලස්සනද බලන්න. එහෙනම් ලෝකයක් ලස්සන කරන්නේ අපිම නේද? මිනිසාමයි. ලෝකයක් අවලස්සන කරන්නේ මිනිසාම බලන්න බුදු කෙනෙක් වෙන්නේ මිනිසෙක් මනස්ස උස්සන්නතාය මනුස්සෝ උසස් මනසක් තිබෙන නිසානේ මිනිසා කියලා කිව්වේ. පසේ බුද්ධත්වයට පත්වන්නේත් මිනිසෙක්. මහරහත් পদවි ලබා ගන්න, දයගසව් পদවි ලබා ගන්න, ශ්‍රාවක পদවි ලබා ගන්න මිනිසෙක්. සත්විති රාජ සම්පත්තිය ලබා ගන්නෙ මිනිසෙක්මයි. රජවරු වෙන්නේ, සිටුවරු වෙන්නේ මිනිසෙක්මයි. විද්‍යාඥයෝ වෙන්නේ, ගණිතඥයෝ වෙන්නේ විවිධ විවිධ හැකියාවන්ගෙන්, කුසලතාවයන්ගෙන්, දක්ෂතාවයන්ගෙන් පිරිපුන්. සමාජයකට පිරිපුන් උදවිය එන්නේ මේ මිනිස් සමාජය තුලින්මනේ. බලන්න මහා බ්‍රහ්මයා වෙන්නේ මිනිහෙක්. මිනිස්සෙක්මයි. සක්‍ර දේවේන්ද්‍රයා වෙන්නේ මිනිස්සෙක්මයි. ඒ වගේම දෙවිවරු වෙන්නේ මාරයා වෙලා ඉන්නේ මාර දිව්‍ය පුත්‍රයා වෙලා ඉන්නේ ඒත් මිනිස්සෙක්මයි. වෙසමුණි රජුරුව වෙලා ඉන්නේ ඒත් මිනිහෙක්මයි මිනිස්සෙක්මයි. එතකොට බලන්න අනාදිමත් කාලයක් ලෝකෙ දුක් විඳිනවා. දිරේ ඉපදිලා කල්ප ගණන් කෝටි ගණන්. ඒත් මිනිහෙක්මයි. ඒ නරක ක්‍රියාකාරකම් තුන. තිරිසංගත යෝනිවල උපදින්නේ ඉපදිලා ඉන්නේ ඒත් මිනිස්සෙක්මයි. ඒ වගේම යක්ෂයෝ භූතයෝ പ്രേතයෝ වෙලා උපදිලා ඉන්නේ ඒත් මිනිස්සෙක්මයි එහෙනම් පින්වතුනි අපි තේරුම් ගන්නට ඕනේ මිනිසා කියලා කියන්නේ උත්තරීතර පදවියක් කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුක කිනි මිනිසත් භව ලැබ ගන්නි මිදෙකිනි මේ සසර දුක් දුරලන්නි සුදානෙනි කිම වීරිය නොකරන්නි පින්වත් මිනිස්යාගේ වටිනකම පිළිබඳ මිනිස්සෙකුගේ තියෙන වැදගත්කම පිළිබඳ එවැගේම මේ මනුස්ස ජීවිතයේ තිබෙන වටිනාකම පිළිබඳව ලෝකිත පහදලා දෙන්න තමයි බුදුවරු මේ ලෝකෙ උපදීන්නේ. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamanෝ uppajjati. මහණෙනි මේ ලෝකෙහි එක්තරා පුජ්‍යලියෙක් උපදිනවා. මේ පුජ්‍යලයාගේ ස්වභාවය බහුජන හිතාය බොහෝ ජනයාට හිත පිනිස බහුජන සුඛාය බොහෝ ජනයාට සැප පිනිස අත්තාය හිතාය ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පාවෙන් ලෝකයාගේ මෙලව පරලව බාහිරාධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර උභයාර්ථ දියුණුව සඳහා පහළවන කතමේ ඒක පුද්ගලෝ කවුද මේ එකම පුජ්‍යලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති තථාගත වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන අර්ථයයි මේ ගාථාවේ කෙටි අදහස. එතකොට පින්වතුනි ලෝකයේ ආගම් ගත්තාම 550කට වැඩි තියෙනවනේ. විවිධ ආගම් අදහන විවිධ පින්වත් පිරිස තම තමන්ගේ ශාස්ත්‍රු වරුන්ට ආගම් වලට දිවිහිම් කොට සලකනවා සෑම ආගමක් අදහන සෑම මිනිස්සෙක්ම තම ශාස්ත්‍රවරයට තම ආගමට හරි ආදරයි හරි ආදරයි කොච්චර ආදරයක් තියනවද කොච්චර භක්තියක් තියනවද කොච්චර ගෞරවයක් තියනවද සමහර ශාස්ත්‍රූවරුන්ගේ උපන්දිනයක් වගේ වුණහම විවිධාකාර ආගමික වතාවත්වල යෙදිලා ඔවුන් ඒ තම ශාස්ත්‍රූවරය සිහිපත් කරන සමහර වෙලාවට අසරණ සතුන්ගේ බෙලි කපලා සතුටු වෙන දාස් ගණනින් ලක්ෂ ගණනින් සත්තුන්ගේ බෙලි කපලා සතුටු වෙනවා ඒ වගේම ඒ සත්තුන්ගේ මාංශ ආහාරයට අරගන්නවා සමහර වෙලාවට එළුවෝ කුකුල්ලෝ එවැගේම හරකුන් ආදී බැටළුවන් ආදීකට විවිධ සතුන්ගේ බෙලි කපලා ඒ සතුන් මරලා ඒ මාංශ ආහාරයට අරගෙන භුක්ති විඳින්මින් සතුටු වේ. විවිධ බිලි පූජාපව. මට මතකයි මිත වසර කීපයකට උඩදී නේපාලයේ වගේ රටක එක්තරා ආගමික පිරිසක් කොච්චරනම් මේ හරක් මැරුවද හරක් මැරුවද කුකුල්ලු මැරුවද එළුව මැරුවද බෙලි කපලා මෙහි පණ පිටින් ඒ දර්ශන අපි දැක්කා නමුත් ඒ කටයුතු කාරණා සිද්ධ වෙලා සතියක් යන්නට පෙර ආතුව නේපාලේ මහා භූමිකම්පාවක් ඇති වෙලා පන පිටින් මිනිස්සු මහ පොළවට යට වුණා. පන පිටින්. ඉතින් මේ වගේ විවිධ ආගම් අදහන විවිධ ශාස්ත්‍රූවරුන්ගේ අනුගාමිකයන් ඉන්න මේ රටේ මේ ලෝකේ මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් උත්පත්තියක් උතුම් බුද්ධත්වයක් උතුම් පරිණිරවාණයක් කියන මේ උතුම් තෙමගුල සිහිපත් කරන මේ වකවානුව තුලදී බලන්න සමහර දින හතක් තේවස් සමාදන් වෙනවා සමහරෝ වෙසක් මාසේ පළවෙනිදා ඉඳලා අවසාන වෙනතෙක් තේවස් සමාදන් වෙනවා සමහරු සතියකට සීමා කරනවා සමහරු සති දෙකකට සීමා කරනවා තවත් සමහරු ඒ දින දෙකට විතරක් සීමා කරනවා තවත් සමහරු ඒ දිනේට විතරක් තවත් පැය 12ක් මේ විදියට විවිධාකාර ආගමානුකූල වතාවත්වල යෙදෙනවා ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙනවා සමහර වෙලාවට කෙනෙකුට සත පහක් නොදුන්නු අය මේ කාල සීමාව තුලදී බලන්න මොනතරම් දන් දෙනවද මොනතරම් දන්සල් දෙනවද නොයේකුත් විදිහේ වතාවත්වල යෙදෙන කෙනෙකුට සත පහක් නොදෙන මිනිස්සු කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් නොදෙන මිනිස්සු කෙනෙකුට බක්කටක් නොදෙන මිනිස්සු බලන්න මේ කාල වකවානුව වෙනතුර වෙනකොට මොනතරම් වෙනස් වීමක් වෙනවද ඇයි මේ ඒක තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ වෙනස ඒ උන්වහන්සේ පිළුවා වූ පාරමී ශක්තියේ බලය ඒ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සමුදාය සිහිපත් කරන අපි හැමදාම කටින් කියලා වන්දනා කරන ගාතාව තමයි ඉතිපිසෝ ගාතාව. කියමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඒ මුලින්දලා අගට අපි සජ්ජායනායි අග ඉඳලා මුලටත් සජ්ජායනා කරමු. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්ම සාරති ලෝක විදූ සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං ඒ අග ඉඳලා මුලට. අපිට හුරු නිසා මුල ඉඳලා අගට ලේසි. අපට නුහුරු නිසා නුපුරුදු නිසා අග ඉඳලා මුලට අමාරු. නමුත් පුරුදු වෙනකොට හරි වටිනාකමක් තියෙනවා. පුරුදු වෙනකොට මුළු ජීවිතයටම ලොකු ආශිර්වාදයක්. මම අද මාත්‍රිකාවට ගත්තේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ වෙසක් සතිය අරමුණු කරගෙන පවත්වන පළවෙනි ධර්ම දේශනාවේ භගවා කියන ගුණය. භගවා කියන ගුණය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ භගවා කියන ගුණය භගවාති වචනං සෙත්තං භගවා කියන වචනේ ශ්‍රේෂ්ඨ වචනයක්. භගවාති පදමුත්තමං භගවා කියන පදය උතුම් පදයක් ගරුගාරව යුත්තෝසෝ ගෞරවනීයත්වයට වන්දනීයත්වයට පූජනීයත්වයට යමෙක් පත්වන්නේ නම් භගවා තේන වුච්චති භගවා කියන වචනය උචිතයි සුදුසුයි පාවිච්චි කිරීම කාටද භගවා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට ඇයි භගවා කියන්නේ? බුද්ධ වංශ පාළියේහි භගවා කියන ගුණය කොටස් 32කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධඝෝෂ මහා සාමින්ද්‍රයන් වහන්සේ භගවා කියන ගුණය කොටස් 6කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. මේ කොටස් 6 පිළිබඳවයි මා කෙටි අනුශාසනාවක් ධර්මදේශනාවක් පවන්පන්ට බලාපොරොත්තු වන්වා. ඓශ්වර්ය භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය කියන මේ බග ධර්ම පිළිබඳ. ඓශ්වර්ය භාග්‍ය කියලා කිව්වේ පින්වතුනි යස ඉසුරු සම්පත්, භව භෝග සම්පත්, පරිවාර සම්පත්. යස ඉසුරු සම්පත්, භව භෝග සම්පත් සහ පරිවාර සම්පත්. එතකොට මේ ඓශ්වර්ය භාග්ය නැවත බෙදනෝ කොටස් හතකට. එර්ධීශ්වර, සමාධි සමාපත්තීශ්වර, චිත්තේශ්වර, ධර්මේශ්වර, ලෝකේශ්වර, සංඝේශ්වර, ගණේශ්වර කියන. ඊශ්වර කියන වචනේ තේරුම අධිපති කියන. තථාගත බුදුරජාණන් වහන්සේ ආධිපතිත්වයේ දරුවේ මොනවටද? එර්ධීශ්වර, එර්ධි ප්‍රාතිහාර්ය පෑමී ඊශ්වර භාවය අන් හැම කෙනෙකුටම වැඩිය බුදුහාමුදුරුවන්ට තිබුණා පෙනුන. සමාධි සමාපatti ඉස්සර කියන්න බැරි සුළු මොහොතකදී තමන්ගේ හිත සමාධිගත තත්වයටපත් කරගෙන ලෝකෙ දිහා බලනවා ඒකට කියනවා මහා කරුණා සමාපatti සුවේ සමාධි සමාපatti ඉස්සර කිව්වේ ඒකයි ඊළඟට චිත්තේස්වර හිතට අධිපතියි ලෝකෙහි අකම්පගතයක් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති මෙන්න මේ අෂ්ටලෝක ධර්මී අකම්පිතව ජීවත් විය හැකි ශක්තියක් බුදුහාමුදුරුවන්ට තිබුණා ඊටමත් ඉහළින් තිබුණා බුදුපසේ බුදු මහරහත් උතුමනට වැඩිය ඉහළින් තිබුණා දේව බ්‍රහ්ම නාග යක්ඛ ආදී ඒ සියලු දෙනාට වැඩිය ඉහළින් තිබුණා ඒ ඉවසීම ඒ ගතිය අකම්පේ ගතිය බුදුහාමුදුරා තුමා. ඒක තමයි චිත්තේශ්වර කියන්නේ. ඊළඟට ධර්මේශ්වර ධර්මයට අධිපති. ධර්මයේ බෙදනව කොටස් 9කට සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයේ අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ අරහත් මාර්ගයේ අරහත් ඵලයේ නිවන කියන මේ නවලෝතුරා ධර්මයේ තාධිපතිත්වයේ දරුවේ බුදුහාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ආගම් 62ක් තිබුණා. මේ සියලු ආගම් වල කිසිදු ආගමක නවලෝතුරා ධර්මයේ දේශනා කළේ නැහැ. බුදුහාමුදුරු පමණයි නවලෝතුරා ධර්මයේ දේශනා කළේ. ඒක ධර්මේශ්වරකේ. ඊළඟට ලෝකේශ්වර ලෝකේට අධිපති විවිධ ලෝක පිළිබඳව මනා දැක්මක් බුදුහාමුදුරුවන්ට තිබුණා. කාම ලෝකයේ පිළිබඳ කාම ලෝක 11යි, manuss ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, ඒක සුගති දුගති කියලා දෙකකට බෙදෙනවා. ඊළඟට රූප ලෝක 16යි, අසඤ්ඤතල 4යි. මෙන්න මේ ලෝකත්‍රයේ ඇතුළු කොට ලෝකයන් පිළිබඳ මනා දැක්මක් අවබෝධයක් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒකයි ලෝකේශ්වර කියන්නේ. ඊළඟට සංඝේශ්වර සංඝයාට අධිපති සංඝයා බෙදනෝ කොටස් තුනකට අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා ප්‍රකෘති ශ්‍රාවකීන් වහන්සේලා එදා ශාසනයේ සෝභාමත් කළ අද ශාසනයේ සෝභාමත් කරමින් සිටින මත්තර ශාසනයේ සෝභාමත් කිරීමට පහළවන කියන මේ තුන් ලෝ වාසී තුන් ලෝකේ වැඩ නැත්නම් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රේ වාසී භික්ෂු මහා සංඝ પરම්පරාවට ආධිපතිත්වේ දරන්නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට ගණේශ්වර ඝන කියන වචනේ තේරුම පිරිස පිරිස බෙදනවා බුදුදහමට අනුව කොටස් හතරකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසට ආධිපතිත්වේ දරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. තථාගත බුදුරජාණන් වහන්සේ එනිසා බුදුහාමුදුරුවන්ගේ ඓශ්වර්ය භාග යසෛසුරු සම්පත් භවභෝග සම්පත් පරිවාර සම්පත් ඊළඟට යස භාග ප්‍රසිද්ධිය අපි දන්නේ මේ ජන සමාජ ගත්තාම විවිධ විවිධ මිනිසුන් විවිධ පුජ්‍යලයන් විවිධ තරාතිරම් විවිධ මට්ටම් විවිධ විෂයන් පිළිබඳ පුදුමාකාර දක්ෂතාවයන් කුසලතාවයන්ගෙන් පිරිපුන් දක්ෂ උදවියෙක් දැන් මේ වර්තමාන සමාජය ගත්තාම බලන්න මේ මේ වසංගත රෝගයත් සමග මොනතරම් නිර්මාණශීලී දක්ෂ දරුවෝ හොඳ දක්ෂ දරුවෝ දීවිලා ඉන්නවනේ. ඒ වගේ නර්තනයේට දක්ෂයි, වාදනයේට දක්ෂයි, ගායනයේට දක්ෂයි, විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, කතාවට දක්ෂයි, ලියන්න දක්ෂයි, විවිධ මූර්ති අඳින්න, චිත්‍ර අඳින්න නොයෙකුත් දේවල් වලට දක්ෂයි ඉන්නවා පිළිබඳ. තථාගත බුදුරජාණන් වහන්සේ මොනවටද දක්ෂ? සකල ලෝක සත්වයා සසර කතරින් එතර කරන්නේ. ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, දුප්පත් පොහොසත් ભેද, බාල තරුණ මහලු ભેද, උගත් නූගත් ભેද මොකක්වත් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පොල්ලතුතලටත් එකයි, සිටුමාලිගාවටත් එකයි, රජමාලිගාවටත් එකයි. රාජමදුර මෙය දුගී ගේයක යන භේද කිසිත් නොතක සෑම තනම වැඩ ලෝක සතුන් සංසාර භවෙන් මිදෙව් සීල සමාධි ගුණෙන් යුතු සෝබන කරුණා මහා නදියක් මම නම දින්මුනි පාද පියුම් යුග සාදු කියා බැතිනේ බුදුහාමුදුරු ප්‍රසිද්ධ වුණේ මේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි පින්වදින තුන් ලෝක ධාතුවේම මගේ බුදුහාමුදුරුව ප්‍රසිද්ධත්වයටපත් වුණා. මිනිසුන් අතර, දෙවියන් අතර, බමුණන් අතර සෑම කෙනා අතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ නැනසුවඳ සිල් සුවඳ පැතිරිලා ගියා. ඒ යස භාග. ඊළඟට ශ්‍රී භාග්‍ය රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කහම netත් නිවෙනව, හිතත් නිවෙනව, ගතත් නිවෙනව. netත් නිවෙනව, හිතත් නිවෙනව, ගතත් නිවෙනව. ඒ තරම් සාන්ත රූපයක් බුදුහාමුදුරන්ට තිබුණා. ඒ රූප දිහා ඕන වෙලාවක් අපිට බලාගෙන ඉන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට අපට රාගයයි සින්නෙත් නෑ, ද්වේෂයයි සින්නෙත් නෑ, මෝහයයි සින්නෙත් නෑ. නමුත් අපි විනාඩි දෙකක් තුනක් කාගේ හරි බුණක් දියා බලාගෙන හිටියොත් මොකද වෙන්නේ බලන්න. රාගයයි සිනෝ, දේශයයි සිනෝ, මෝහයයි සිනෝ ඒ තුලින් විනාශයක්මයි වෙන්නේ. ඇයි ඒ වෙනස? බුදුරජාණන් වහන්සේ විතරාගයි විත දෝසයි විත මෝහයි. අපි හැමෝම අවිතරාගයි අවිත දෝසයි අවිත මෝහයි. එතන තමයි වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේගේ රූපය විවිධ දේවල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ප්ලාස්ටෝ පැරිස් වලින්, සිමෙන්ති වලින්, මැටි වලින්, ගල් වලින් නිර්මාණය කළා. බලන්න මේ මේවයින් මේ විවිධ ද්‍රව්‍යාත්මක දේවල් වලින් නිර්මාණය කරපු බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කැටිකොට නිර්මාණය කරපු මේ රූපයක් දැකලා අපේ හිත් මෙච්චර නිවෙනවා නම් දෙයනේ ජීවමාන බුදුහාමුදුරුව දැක්කොත් අපේ හිත් කොච්චර නෙවෙයිද කොච්චර නෙවෙයිද මේ තමයි ශ්‍රී භාග්‍ය සමහරු ආවේ බුදුහාමුදුරුවන්ගෙන් බණහඬ නෙවෙයි. බණහඬ නෙවෙයි ආවේ. බුදුහාමුදුරුවන්ගේ රූප දැකලා සතුටු ඒකටයි ආවේ. එතකොට ඒකට ඇවිදින් ඊළඟට ධර්ම භාග. බුදුරජාණන් වහන්සේගේ රූප දැකලා සතුටු වෙච්ච අය. ළඟට බණහන බණහනවා. එතකොට බලන්න තථාගත බුදුරජාණන් වහන්සේට තිබුණ නුවණ පරචිත්ත විඥානන ඥානෙයි පර කිව්වේ අනුන් චිත්ත කිව්වේ සිත ඥානන කිව්වේ දැනීම විඥානන කිව්ව හොඳට දකින්න පුළුවන් ශක්තියක් බුදුහාමුදුරන්ට තිබුණාද අපිට පුළුවන් ද අනුන්ගේ හිත් බලන්න බෑනේ බුදුහාමුදුරන්ට අනුන්ගේ හිත් බලන්න පුළුවන් ඒ ඥානයේ බුද්ධිය තිබුණා එනිසා ධර්මාසනාරූඪ වුණාම ඒ සියලු දෙනා දිහා බලනවා බලලා ඊට ගැළපෙන ධර්මදේශනාවක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ දේශනාව අවසන් වෙනකොට එකම බණ අහගෙන හිටපු කොටසක් සෝවාන් ඵලයටපත් වෙනවා තව කොටසක් සකෘදාගාමි ඵලයටපත් වෙනවා තව කොටසක් අනාගාමි ඵලයටපත් වෙනවා තව කොටසක් අරහත් ඵලයටපත් වෙනවා ඇයි මේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුවයි තම තම නැන පමණින් දැනගන්න එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුව ඒ ඵල මාර්ගඵල අවබෝධය ලබා ගත්තයින් පස්සේ සමහර අය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා අභික්ඛන්තං භෝගෝතම සීයතාපි භෝගෝතම දැකුම් කලී බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාව මනස්කාන්තයි බුදුහාමුදුර ඔබ වහන්සේගේ දේශනාව කොහොමද නික්කුජිතං බාවුක්කුච්චෙය යටිකුරු කර භාජනයේට මොනවක් කරත් වැටෙන්නේ ඒක උඩුකුරු කරාවා පටිච්චන්නං වා විවරෙය්‍ය කට වහලා තිබිච්ච භාජනයේට මොනෝවක් කරත් වැටෙන්නේ ඒකට වහුම් හැරියවන් මූලස්සවා මග්ගං ආචිකේය මම් මුලා වෙලා මාර්ගයේ වැරදිලා වැරදි මාර්ගික යන කෙනෙකුට නිවැරදි මාර්ගයේ පෙන්වලා දුන්නා වගේ අන්ධකාරේ වාතේල පජ්ජෝතං ධාරේය මහා ඝන අන්ධකාරයක යන කෙනෙකුට පහනක් දැල්වල එලියක් ආලෝකයක් දුන්නා වගේ චක්කුමන්ති රූපානි දක්කින්ති ඇස් දෙකක් නැති කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ අජ්ජතග්ගේ අද ඉඳලා පානුපේතං දිවිහිමියෙන් සරණං ගතන්ති බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේ සරණ මේ තමයි ධර්ම භාගය. දැන් මේ භාග්‍ය කාටද තියෙන්නේ? තුන් ලෝක ධාතු. මනුස්ස ලෝකේ කාටද තියෙන්නේ? දිව්‍ය ලෝකේ කාටද තියෙන්නේ? භ්‍රම ලෝකේ කාටද තියෙන්නේ? කිසි කෙනෙකුට නෑ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ රූපය ජීවමාන බුද්ධ රූපයක් හැටියට මවාගෙන ඉන්න පුළුවන් හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මහා බ්‍රහ්මයාට පුළුවන්. සක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන්. ඒ වගේම වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයාට පුළුවන්. නාග ලෝකේ ඉන්න නාරජ්ජුරුවන්ට පුළුවන්. මේ හතර දෙනා බුදුහාමුදුරු දැකලා තියෙනවා. දැකලා තියෙනවා. එනිසා ඒ හතර දෙනාට බුදුහාමුදුරුවන්ගේ රූපේ ඒ දෙතිස් මහා පුරුෂවල් ඔක්කොම නැතුවට නමුත් මවාගෙන ඉන්න පුළුවන් හැකියාව ඒ හතර දෙනාට විතරයි. එතකොට බලන්න මේ රූපය දැක්කහම netක් නිවෙනවා හිතක් නිවෙනවා ගතක් නිවෙනවා. රූප එතකොට ශ්‍රී භාග්‍යයත් ධර්ම භාග්‍යයත් දෙක එකට යනවා. ඊළඟට පින්නතුනි කාම භාග්‍ය කැමැත්ත අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. තථාගත බුදුරජාණන් වහන්සේගේ දවසේ දිනචරියාවක් තිබෙනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසළුයම් කිස. පෙරබත් කිස උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම්, පසුබත් කිස දවල් 12 ඉඳලා හවස 6 වෙනකම්, පෙර යම්කිස හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන් මැදි යම්කිස රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන් පැසළු යම්කිස පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකන් මේක තමයි බුදුහාමුදුරන්ගේ දිනචරියාව බුදුවනේ අවුරුදු 35 දී පිරිනුවන් පෑවේ අවුරුදු 7 80 දී පන්සාලිස් වසක් අවුරුදු 45ක් මේ කාලසටහන බුදුහාමුදුරුව ක්‍රියාත්මක කළ සක්‍රීය වෙලා තිබුණ බුද්ධ ජීවිතය සක්‍රීය වෙලා තිබුණා එතකොට ඒ පැය 24න් තථාගත බුදුරජාණන් වහන්සේ සතපුණේ පැය දෙකයි ඉතුරු 22 ගත කරේ ලෝක ප්‍රජාව වෙන්න. ලෝක ප්‍රජාව බෙදනෝ කොටස් දෙකකට බෙදෙනවා. මනුස්ස ප්‍රජාව සහ අමනුස්ස ප්‍රජාව. පෙරබත් කිස පසුබත් කිස පෙර යම් කිස පැය 16ක් පරිච්ඡේද 3ක් වෙන් කරගත්ත උදේ 6 ඉඳලා රෑ 10 වෙනකන් සියලුම මනුස්ස ප්‍රජාව වෙනවා. අපි වෙනවා. පැය 8න් පැය 6ක් පරිච්ඡේද දෙකක් වෙන් කරගත්තා මැදි යම්කිස පැසළු යම්කිස පැය 6ක් සියලුම අමනුෂ්‍ය ප්‍රජාවෙන් දේව බ්‍රහ්ම නාග යක්ක ගාන්ධර්ව ආදී සියලුම අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පැය 6ක් වෙන් කරගත්තා මේ තමයි කාම භාග අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත අනුන්ට උදව් උපකාර කිරීමේ ඇතිකම. එතකොට ඊළඟට ප්‍රයත්න භාග්ය උත්සාහය. තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්සාහයේ ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි ආරම්භ ධාතු පටන් ගන්නවා. ආරම්භ ධාතු කිව්වේ පටන් ගන්නවා. බුදු වෙච්ච දවසේනේ බසවර්ධ දිව්‍යපුත්‍ර මාරය ඇවිදින් බුදුහාමුදුරන්ට අභියෝග කළේ. ඒ අභියෝගයේ ඉඳලා පිරිනිවන් පාන තෙක්ම බුද්ධ ජීවිතේ වැඩිපුර තිබුණේ මතක තබා ගන්න අභියෝගනේ. තථාගත බුද්ධ චරිතේ වැඩිපුර තිබුණේ අභියෝග. මල් මාල නෙවෙයි බුදුහාමුදුරන්ට වැඩිපුර වැටුනේ ගල් මාලා. නතර වුණේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේට තරම් නිନ୍ଦා කරපු අපහාස කරපු අගෞරව කරපු අවනම්බු කරපු උත්තමී මේ තුන් ලෝක ධාතුවේ නැහැ. මට මතක් වෙනවා මේ නව නින්දා කියලා වචනයක්. නින්දා කරන ක්‍රම ආගමට කරුණු ලබන නින්දාව, උපම් බිමට කරන නින්දාව, රජයට කරන නින්දාව, උගත් ශාස්ත්‍රයට කරන නින්දාව, ගුත් ගෝත්‍රයට හේවත් කුලයට කරන නින්දාව, ඥාතීන්ට කරන නින්දාව, මිත්‍රයන්ට කරන නින්දාව, මව්පියන්ට කරන නින්දාව, ගුරුවරුන්ට කරන නින්දාව. මේක තමයි නව නින්දාව කියලා කියන්නේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේට තරම් නිඳා කරපු අගෞරව කරපු අවනම්බු කරපු උත්තමී මේ ලෝක ධාතුවේ ඉන්නවාද කියන එක සැකයි පිළිබඳ. ඉන්නවාද කියන එක සැපයි. එතකොට පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ ධාතු පටන් ගත්තා. නික්කම ධාතු කරගෙන ගියා. කිසිදු බාධාවකින් තොරව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් එක දිගට මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන ගියා කියලා. අවුරුදු 20කින් පස්සේ තමයි විනී නීති පනවන්න පටන් ගත්තේ බුදුහාම. බලන්න එදා සම්බුද්ධ ශාසනයේ දෙකඩ කළා දේවදත්ත හාමුදුරුවෝ විනී ප්‍රශ්නයක් මුල් කරගෙන. ගමන නතර වුණාද? නැහැ. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට විවිධාකාර කරදර කරා. අන්තිමට සක්මන් භාවනාවේ වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ට කළු ගලක් පෙරළුවා ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා. බුදුහාමුදුරන්ගේ ඇඟේ ලේසෙලෙව්වා. අකුසල කර්ම දෙකක් සිද්ධ කරගත්තා. දේවදත්තාම පංචානයන් කරේ කර්ම. ගමන නතර වුණාද? විෂපෝපු ඊතල වලින් බුදුහාමුදුරු විදලා මරන්න කටයුතු කළා. ගමන නතර වුණාද? ඒත් නෑ. ඒ වගේම නාලාගිරි යථා කුලප්පු කරලා බුදුහාමුදුරන්ගේ ඉදිරියට එව්වා. ගමන නතර වුණාද? ඒත් නෑ. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව මරලා තීර්ථකයෝ බුදුහාමුදුරුව වැඩ ඉන්න ගන්ධ කුටියේ මල් බලේ හැංගුවා. මිනිහ එළියට අරගෙන ලෑල්ලක් මත තියලා බීතියක් බීතියක් ගානේ ගෙනහිල්ලා බුදුහාමුදුරුවන්ට ශාසනයට නිඳා කළා. අද නැතුවය නෑ නෑ. අදත් තියෙනවා. මතක තියාගන්න කැලේ ගහක් නසන්නේ කැලීම වැලක් බව. මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්නේ කවුරුවක්ම නෙවෙයි. මේ තුලම ඉන්න පිරිසමයි. මේ තුලම ඉන්න පිරිසමයි. වෙන කවුරුවක් නෙවෙයි. කඳපණුව කියලා කොටසක් අහලා තියෙනවනේ කඳපණුව. මේ කඳපණුව ගහ හඳුනගත්ත සතා. ගහ හඳුනගත්ත නිසා ඒ පණුවට පුළුවන් ගහ විනාශ කරන්න. වගේ මේකෙම ඉන්න අය මේක තේරුම් අරගෙන විවිධ විනාශ කරමින් මේක විනාශ කරලා දාන්න කටයුතු කරනවා. රැක ගැනීම. අපේ ආදි කතරෝන් වහන්සේලා මහා සංඝරත්නය දිවි නොදවෙනකොට මේ ශාසනය ආරක්ෂා කරගන්නට අවුරුදු 2563ක් කටයුතු කළා. අද අද ඉඳලා පටන් ගන්නෙ 2564 වෙසක් පුර පසළොස්වක කොච්චර දිගට අපට යන්න තියෙනවද එදා විවිධ බාධා ආව ගමන නතර වුණේ නැහැ අදත් එනවා හෙටත් ඒවි මේ ගමන යා යුතුව තිබෙනවා නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ ධාතු පටන් ගත්තා නික්කම ධාතු කරගෙන ගියා පරක්‍රම ධාතු මොන සම්බාධක පැමිණියක් කමෙක් නෑ මගේ අරමුණ ඉලක්කය ඉටු වෙනතුරු මම මේ ගමන යනවා බුදුරජාණන් වහන්සේ අපිට පාඩමක් උගන්වන උත්සාහය උත්සාහවන්ත පුද්ගලයා නිරන්තරයෙන් තම අරමුණ කරා යන්නට තමයි උත්සුක සමහර වෙලාවට මේ විද්‍යාඥයෝ බිහි වෙලා ඉන්නේ දාර්ශනිකයෝ බිහි වෙලා ඉන්නේ ආගමික නායකයෝ බිහි වෙලා ඉන්නේ විවිධ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් පුජ්‍යලෝ බිහිවිලා ඉන්නේ ආරම්භ ධාතු පටන් ගත්තා නික්කම ධාතු කරගෙන ගියා පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියක් කමක් නැ අරමුණ ඉතු වෙනතුරු ගමන යනවා මේ ගමන යනකොට විවිධ බාධා බුදුහාමුදුරුවන්ට තිබුණා අපට නැතුවද තියනවා. නමුත් ගමනක් යනකොට බාධා එනවා. ඒ බාධා සියල්ල ගමනාන්තයට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට මා දකිනවා ඒ ආපු සම්බාධක සියල්ල වෙස් වලාගත් මිත්‍රෝ හැටියට. ඒ නිසා මේ කොරෝනා වසංගතය කියලා අපි වැටෙන්න හොඳ නෑ. අපි නැගිටින්න ඕනේ. චීනේ වැටුණා, අන්තික වැටුණා. නමුත් මේ මිනිස්සු නැගිටිනවා. එහෙනම් අපි කොරෝනා කොරෝනා කිය කිය මේ ගැන හිත හිත ඉන්නේ නැතුව ඉගෙන ගන්න දරුවෝ ඉගෙන ගන්න රත්තරන් දුවේ පුතේ රැකියාව කරන අය රැකියාවන් කරන්න ව්‍යාපාර කරන ඇත්තු ව්‍යාපාර කරන්න ගොවිතැන් කටයුතු කරන අය ගොවිතැන් කටයුතු කරන්න ඒ ඒ අදාළ කාර්යයන් කටයුතු කාර්යයන් නොපමාව ඉෂ්ට සිද්ධ කරන්න බලන්න අවුරුදු 30කට වැඩි කාලයක් යුද්ධයක් පැවතුණා අපේ රට නතර වුණාද? සුනාමි විපතාව නොසිතූ නොපැතූ අවස්ථාවකදී ගමන නතර වුණාද අපි? නෑනේ. හැපුවේ හැමෝම එකට එකතු වෙලා මේ සියලු බාධාවන් ජයග්‍රහණය කරා ගමන් කෙරෙව්වා නම් මේ ගමනේදීත් මේ කටයුත්තේදීත් අපි හැමෝම එකට එකතු වෙන්න ඕන. බුද්ධ චරිතයෙන් ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. බුදුහාමුදුරුවෝ හංගගත්තේ නෑනේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. මගේ බුදුහාමුදුරුව හැම පැත්තකින්ම ප්‍රබුද්ධ වුණා. ප්‍රබුද්ධ වූ බුදුහාමුදුරුව අපට ප්‍රබුද්ධ වෙන්න ධර්මයේ දේශනා කළා. සන්තෝෂෝ භගවා සමතහය ධම්මං දේශේති. සැනසුණු බුදුහාමුදුරුව අපට සැනසෙන්න ධර්මයේ දේශනා කළා. දන්තෝෂෝ භගවා දමතය ධම්මං දේශේති. දමනියෝ මගේ බුදුහාමුදුරුව අපට දමනී වෙන්න ධර්මයේ දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. මහා භයජනක වූ සංසාර සාගරයෙන් එතර වූ බුදුහාමුදුරුව අපට ඊතර වෙන්න ධර්මයේ දේශනා කළා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේ පිරිනිවන් පාන්ත ශක්තිය බලය ලබාගත් බුදුහාමුදුරුව ඒ ශක්තිය බලය ලබා ගන්න මඟ නිවැරදිව අපට දේශනා කළා 45 වසක් ධර්මයේ දේශනා කළ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අපිට කතා කරනවා පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහය වූ ගමිස්සාමි කතං මේ සරණ මත්තනු පරිපක්කෝ වයෝමයිහං මම දැන් හොඳටම වයසට ගිහිල්ලා පරිත්තම් මම ජීවිතං මම තව ටික වෙලාවක් ජීවත් වෙනවා පහයවෝ ගමිස්සාමි මම ඔබ සියලු දෙනා අත්හැරදා යනවා කතං මේ සරණ මත්තනෝ මගෙන් ඉටුවිය යුතු සියලු යුතුයකම් කොටස මං ඔබ වෙනුවෙන් ඉටු කොට අවසන් හඳදානි භික්ඛවේ වෝආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි අවසාන වශයෙන් ඔබ ආමන්ත්‍රණය කරන ඔබට කතා කරනවා ඇතිවන සියල්ල නැතිවන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්න මෙන්න බුදුහාමුදුරුව අපට දීපු පණිවිඩය අප්‍රමාදීව කටයුතු කරන්න. ප්‍රමාද වෙන්න එපා එකෙන් අදහස් කරන්නේ ප්‍රමාදය අපි හැමෝටම පසුතැවෙන්නයි හේතුව. අප්‍රමාදී විතරයි සැනසෙන්න එකම හේතුව. එනම් මේ උතුම් බුද්ධ ගුණ තුලින් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එනිසා කවුරු හෝ කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා මලක් පහනක් පූජා කරලා ගෙයින් එළියට වැඳලා පුදලා ගෙයින් එළියට පිටත් වුණොත් මට මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටයි සරණයි ආශිර්වාදේ ලැබීවා කියලා හිතාගෙන ගෙයින් එළියට පිටත් වුණොත් කවදාක්වත් වරදීන්නේ නැහැ. එහෙනම් මේ උතුම් ගුණ අපේ ජීවිතයට එකතු කරගමු. ගුණයට අපි බර වෙමු. දහමට අපි බර වෙමු. අඩුපාඩු නැති මිනිස්සු මේ සමාජේ කොහෙවත් නැහැ. ඒ නිසා අඩුපාඩු හදාගෙන සීලාචාර හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වන්නට මගේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගුණ ජීවිතවලට එකතු කරගෙන යම් කෙනෙක් කටයුතු කරන්නේ නම් බුද්ධං සරණං ගච්ඡාමි. කායේනුත් මම බුදු සරණ යමි බසිනුත් මම බුදු සරණ යමි සිතිනුත් මම බුදු සරණ යමි සම්මා සම්බුදු සරණ යමි ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා සාදු සාදු සාදු Thank you.